සාදු සාදු සාදු ස්වබින් වත්නේ පිවිසෙන්න www.thebuddhist.tv වෙබ් අඩවියට ලෝකයේ කොතැනක සිටියත් මේ ධර්ම දේශනාව එසන විකාශයක් ලෙස දරබන්න ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. එසේපත් කිරීම සමගින් උතුම් වූ සාධර්ම දේශනාව ශ්‍රවණයටයි ඔබ අප මෙලෙස සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු.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 වදාළ උතුම් වූ බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමේ එකම ඉලක්කය ජීවිතය අවබෝධ කිරීමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ විස්තර කරනවා ධර්මයට සවන් දෙන ශ්‍රාවකයා තුල ඇතිවෙන්න ඕන මෙබඳු අදහසක්. අඤ්ඤාය චිත්තං උපට්ඨතේති මේ ධර්මයේ මං කොහොම හරි අවබෝධ කරගන්න ඕන කියන අදිස්ථානය මේ ධර්මයේ Tamange ජීවිතයට ගලපා ගන්න ඕන කියන කල්පනාව ඇති කරගන්න කෙනාට ධර්මයේ තුලින් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් එහෙමනම් මේ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස අපට උපකාර වන කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය අසන ධර්මයට අනුව ගැඹුරින් ජීවිතය ගැන කල්පනා කිරීම. එතකොට ඒ කල්පනාව ඔබ තුල ඇතිවෙච්ච දවසට ඔබට පුළුවන් මේ දේශනා කරන ධර්මය තමන් තුළින් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාලේ ධර්මයේ තුලින් තවත් ධර්මයක් උපද්දවන වැඩපිළිවෙලක්. අපේ ජීවිතය තුළ යම් යම් ධර්මයන් උපදවා ගනිද්දී ඒ තුලින් තව තව ධර්මයන් ජීවිතේ උපදිනවා. දැන් අපි හිතමු යම් කෙනෙකු තුල ඉන්ද්‍රිය සංවරය කියන ධර්මතාවයේ දිනු කළොත් ඉන්ද්‍රිය සංවරය කියන ධර්මයේ තුලින් උපදිනවා සීලය. සීලය කියන ධර්මයේ උපදවා ගත්තොත් ඒ තුලින් උපදිනවා සමාධිය. සමාධිය කියන ධර්මයේ උපදවාගත්තොත් ඒ තුලින් උපදින ප්‍රඥාව. එහෙනම් අපිට තේරෙනවා මේ ධර්මයකින් ධර්මයක් උපද්දලා දෙන වැඩපිළිවෙලක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ධර්ම මාර්ගය තුලින් අපිට උපද්දවලා දෙනවා සෝතාපන්න ඵලය. අපිට උපද්දවලා දෙනවා සකදාගාමී ඵලය. අපට උපද්දවල දෙනවා අනාගාමි අරිහත් ආදී මාර්ගඵල. ආන්නේ මාර්ගඵල අවබෝධයේ පිණිස පවතින උතුම් බුද්ධ දේශනාවක් අද අපි ඉගෙන ගන්නෙ. ඊටාම වටින දේශනාවක්. මේ දේශනාව තුළ විස්තර වෙන්නේ රහතන් වහන්සේගේ ජීවිතය පිළිබඳවයි. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ කොයි තරම් සුන්දර කොයි තරම් සුන්දර කල්පනාවක් තියෙන උත්මයෙක්ද කියන කාරණාව ඔබට මේ දේශනාව තුළින් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ නැදිරේ ඉඳලා ධර්මය අහන පිරිස වගේම නිවෙස්වල ඉඳලා යම් යම් ස්ථානවල ඉඳලා මේ දේශනාව නරඹන ඔබට මා මුලින්ම ප්‍රකාශ කරනවා ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න ඔබ තුල ඇති කරගන්න යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අසන ධර්මයට අනුව කල්පනා කිරීමේ කුසලතාවයක්. ඒ කල්පනා කිරීමේ කුසලතාවය පුද්ගලයෙකුට උපදින්න බෑ. මං කියුවේ ධර්මයකටයි උපදින්න පුළුවන්. ධර්මයේ ඔබ තුල උපදවගත්තොත් ඒ තුලින් ධර්මයේ උපදිනවා විනා පුද්ගලයෙකුට කවදාවත් බලෙන් උපද්දවන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ ඔබ තුල උපද්දව ගත්තොත් ඔබට ප්‍රඥාව පහළ වෙනවා. ඒ සඳහා ඔබට අනුග්‍රහ කරන්නේ කල්යාණ මිත්‍රයෝ. ඒ නිසා ඔබ කල්යාණ මිත්‍රයාගේ වටිනාකම මුලින්ම තේරුම් ගන්න ඕන. බලන්න කල්යාණ මිත්‍රයෙක් අපිට මුණගැසුණොත් ජීවිතේ කොයිතරම් කුසල් වඩන්න පුළුවන්ද? හොඳට හිතලා බලන්න අපේ ජීවිතයේ ආපස්සට අපේ ජීවිතයේ සමහර තැන් තියෙනවා අදටත් කල්පනා වෙනකොට හරි සතුටක් දැනෙනවා හිතට. එහෙම සතුටු වෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ සතුටත් එක්ක ඉඳලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෙක්මයි. ඒ කියන්නේ අපේ යහපතට කැමති කෙනෙක්. ධර්මයට කැමති කෙනෙක්. හොඳට බලන්න ජීවිතේ සමහර තැන් තියෙනවා ආපස්සට හිතුවාම අදටත් අපිට පසුතැවෙන්න සිද්ධ වෙන කාරණා. අදටත් අපිට මතක් වෙනකොට හිතෙනවා අනේ හැබැයිට ඇයි මගේ අතින් මේක සිද්ධ වුනේ? මට මේක කරන්නේ නැතුව ඉන්නනේ තිබ්බේ කියලා තවමත් අපිට මතක් වෙද්දී ඇස් දෙකට කඳුළු වෙනවා. එතකොට ඔබ විමසලා බලන්න ඔබේ ජීවිතේ ඔබට පසුතැවෙන තැනක් තිබුණා නම් එතන ඉඳලා තියෙන්නේ පාප මිත්‍රයෙක්මයි. හැබැයි මේ පාප මිත්‍රයා දැන් ඔබ ළඟ නැහැ. සමහර විට යා මරණයටත්පත් වෙලා. හැබැයි බලන්නකෝ ඔබත් එක්ක තාම පසුතැවීම තියෙනවා. දුක තියෙනවා. ශෝකය තියෙනවා. එහෙනම් ඔබට තේරෙනවද පුද්ගලයෙක්ගෙන් අපිට කිසිම රැකවරණයක් නැති බව? අවසානයේ අපි හිතන පතන ටික පමණක් අපිට ඉතුරු වෙනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නේ. ඒ පුද්ගලයා අපි ළඟ නැහැ. නමුත් ප්‍රශ්නය තියෙනවා. පසුතැවීම තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ සංසාර ගමනේ අපි සිතත් එක්ක අවසානේ පණිවෙනවා. චේතනාව තුල අපි රැස් කරගන්න යහපත අයහපතත් එක්කයි අපි තනි වෙන්නේ. ඒක තමයි කර්මයේ හැටියට අපිට පොට්ටනියක් බඳලා මරණයට පත් වෙන දවසට අරගෙන යන්න දෙන්නේ. කර්මය තමයි අපිට ඥාතියා පිණිස පවතින්නේ. හිතවතා පිණිස පවතින දේ. ඒ නිසා ඔබ යහපත් දේ රැස් කළොත් යහපත් විපාක ලබන්න පුළුවන්. අයහපත් දේ රැස් කළොත් අයහපත් විපාක ලබන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට හිත හදන එක මානසික වීරිය තියනවා නම් කරන්න පුළුවන්. ඒකට කායික ශක්තියක් තිබුණත් පළක් නැහැ. මානසික වීරිය නැත්නම් මම ඒකට හොඳ කතාවක් කියන්නම්. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර අගනගරයේ කරගෙන රජකම් කළේ පසේ නදී කොසල් මහ රජතුමා. කොසල් රජුරවන්ට හිටියා මල්ලිකා බිසව. මල්ලිකා බිසවට අමතරව හිටියා ශාක්‍ය වංශයෙන් කැන්දන් ආපු කුමාරිකාවක්. මහා නාම ශාක්‍යයාට දාව දාසියකගේ කුසින් ඉපදිච්ච කුමාරිකාවක්. එතුමියගේ නම වාසම කත්තියා. එතුමියට උපන්න පොසොල් රජුරුවන්ගෙන් කුමාරයෙක්. ඒ කුමාරයාගේ නම විදුඩබ. තෙන්තුන් අහලා තියෙනවා. මේ විදුඩබ කුමාරයා හරි කැමති ශාක්‍ය වංශ පිරිසත් එක්ක හිතවත්කම් පවත්වනවා. වාසබ කට්ටියට හරියට කරදර කරනවා එකතු කරන් යන්න කියලා. හැබැයි යන්නේ නැහැ. මොකද එතුමිය දන්නවා රජපලන්තියකින්ම පැවතෙන කෙනෙක් නෙමෙයි මගේ ඉපදීම පිරිසුදු නෑ 16කට දා උපදිච්ච කෙනෙක් කියලා දන්නවා ඉතින් මොකද උනේ දවසක් විදුඩබ කුමාරයා ඔන්න සාක්‍ය මාලිගාවකට ගියා ගිහිල්ලා කතා බහ කර කර ඉඳලා ආපහු යන්න පිටත් වුණා පිටත් වෙලා ටිකක් දුර ගියාට පස්සේ ඒක අමාත්‍යවරයෙක් කියනවා රජතුමනි හරි වැඩේ මගේ කඩුව අමතක වුණා ඔබතුමා හිටපු මණ්ඩපේ මං හනිකට ගිහිල්ලා කඩුව අරන් එන්නම් දැන් ඔන්න කඩුව ගේන්න ගියා කඩුව ගේන්න ගිය මේ අමාත්‍යවරයා දැක්කේ මොකද්ද දාසියක් කිරි කලයක් අරගෙන විනෝදම කුමාරයා ඉඳගෙන හිටපු ගල් කැටයන් කරපු ආසනේ කිරි වලින් හොදනවා. හොදන්නෙත් නිකන් නෙමෙයි. hina වෙවි. කොහොමද hina වෙන්නේ? අනේ හැබෑට 16කට ගිය කල මේ 16ක් හැටේට හිටපු අය අද මේ දඹදිව ඉන්න මහා රාජ්‍යයේ අගමහිසියනවා කියලා දැන් hina වෙනවා. දැන් බලන්නකෝ 16ක් hina වෙන්නේ 16කටමයි. අදටත් තියෙන්නේ දුප්පත් මිනිස්සු hina වෙන්නේ දුප්පත් අය තමයි. කවදාවත් දුප්පත් මිනිස්සු පොහොසත් අයට hina වෙන්නේ නැහැ. හොඳට බලන්නකො දුප්පත් කෙනෙක් දුප්පත්කමින් අත මිදලා පොහොසත් වුණොත් දුප්පත් අය hina වෙනවා. ඒක තමයි මිනිස්සුන්ගේ ඉරිසියාව. දැන් මේ 16 මොකද කරන්නේ? අර 16ටම hina වෙනවා. hina වෙයි කියනවා කිසිම බයක් සකක් නැතුව රාජකුමාරවරු කියලා හිතාගෙන අපේ මේ ආසනවල ඉඳගෙන මේවා අපිරිසිදු කළා නොව කියලා දැන් hina වෙවි ආසනේ හොදනවා. බලන්නකෝ කර්මයේ කැරකිලා එන හැටි. මොකද්ද කර්මයේ විපාක දෙන්න හේතු වෙච්ච කාරණාව? කඩුව අමතක වෙච්ච එකනේ. කඩුව අමතක උනේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කර්මයේ විපාක දෙන්න තිබුණු හැටි කියලා කියන්නේ කඩුව අමතක වුණා. දැන් ඔන්න මේ අමාත්‍යවරයා මේක අහගෙන ඉඳලා රජුරවන්ට ඇවිත් කියනවා රජතුමනි මහා විපතක්. මං හැබැයි කාරණේ කියනවා මට ජීවිත දාණය ඕනේ. අබේ දාණය ඕනේ මාව මරන්න බෑ. රජුරුක හොඳයි කියාපන්. මම මරන්නේ රජතුමනි ඔබතුමා පිරිසුදු රජ පෙළපතකින් පැවතෙන කුමාරයෙක් නෙවෙයි. ඔබතුමා 16කට දාව ඉපදිච්ච කුමාරයෙක්. මෙහෙම කියද්දි රජුරෝ කොහොම කඩන් වැටෙන්නේ නැද්දනේ? ඇයි මහා අභිමානයක් තිබුණු කෙනෙක්. ඒක පාරට මේ වගේ දෙයක් අහනකොට කොහොම තරහක් වෛරයක් හිතට එන්නේ නැද්දනේ? ආ මේ වෙලාවේ රජුරෝ හිතනවා මට මේ කළ රැවටීමට මට මේ කළ නින්දාවට මම පිරිසුදු රාග ලේ වලින් මුළු කකුල වස්තුවම හොදනවා. ලේ ගවක් කරනවා කියලා හිතුවා. හිතලා මොකද කළේ? දැන් ඔන්න සේනාව රැස් කරගෙන පළවෙනි දවසේ යනකොට පින්වතුන්ලට මතකයි බුදුරජාණන් වහන්සේ කොළ නැති ගස් වෙනක වැඩ හිටියා. ඉතින් රජුරවන්ට මගදී මුණ ගැහුණා. අහුවා මොකද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මට මේ හේවණක් නැති ගහක් යට ඉන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට කිව්ව හේවණක් නැති වුණාට මට කපිල වස්තුවෙන් එන සුලඟත් හරි සැපයි. දැන් මේන කිව්වට පස්සේ රජුරෝ තීරණය කළා එහෙනම් මේ කපිල වස්තුවට කලබරයක් කරනවට බුදුරජාණන් වහන්සේ කැමති නැහැ. උන්වහන්සේට ගෞරව කිරීමක් හැටියට මං ආපහු යන්න ඕන කියලා එදා ගියා. උන්වහන්සේ බැලුවේ මේ පුළුවන් ද කියලා බේර ගන්න. දෙවනි දවසේ මේ කරත්ත 500ම ගල් කළු ගල් තලාවේ බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් කළු ගල් තරාවේ එරෙව්වා. අදටත් දඹදිව වන්දනාව යන අයට එතන බලන්න පුළුවන්. කලුගල් එරුණු කලුගල් තලාවේ කරත් එරුණු තැන රජදහ නුවරනේ. ඉතින් ඔන්න තුන්වෙනි දවසේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ බැලුව බේරගන්න බෑ. මේ ශාක පිරිසම එකතු වෙලා කරපු කර්මයක විපාකයක්. හැම දිනාම වැරෙන්න තියෙනවා. මොකද කලේ අතහැරියා. විනෝඩම කුමාරයා ගිහිල්ලා සියලුම ශාකයන් කපලා කපලා මරලා මුළු කපිල වස්තුවම ලේ ගඟක් කළා. එතනින් නැවතුනේත් නැහැ. ශාක කුමාරෝරු 500ක් අතපය බැන්දා. බැඳලා අම්මලා තාත්තලා ගෙනල්ලා අර කුමාරිකාව ඉස්සරහම කපලා මරුවා. මරලා කිව්වා මුන්ට මේක මදි. කපිල වස්තුවේ ඉඳලා සවැත් නුවරට කරත්ත බැඳලා බිම දිගේ අඩන් යන්න ඕන කිව්වා. දැන් බලන්නකෝ මේ රාජ කුමාරිකාව නෙමේ බුදුරජාණන් වහන්සේගේ ඥාති කියලා කර්මයෙන් බේරෙන්න පුළුවන් වුණාද? අපි මේ බුදුරජාණන් වහන්සේගේ ඥාති අපි ශාක්‍ය වංශය කියලා කර්මයෙන් මගහරින්න පුළුවන් වුණාද? එහෙනම් අපිව කොහොමනම් බේරගන්නදනේ? අඩු ගානේ බුදුරජාණන් වහන්සේට ශාක්‍ය වංශ පිරිසවත් බේරගන්න බැරි වුණා නම් අපි මේ ඉල්ලන ඉල්ලන්නට අපිට මොනවදලා දෙන්නේ? තමන් කරපු දේ තමයි තමන් විදවන්නේ. කර්මය කියන එක මගහැරවන්න බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ. තමන් කරපු දේ තමන් විඳවන්න ඕන. බුදුරජාණන් වහන්සේට පුළුවන් ධර්මයේ කියලා දීලා මේ පස්යෙන් අත මිදෙන වැඩපිළිවෙල කියලා දෙන්න. ඒ නිසා අපිට තේරෙනවා මේ ආරක්ෂාව තියෙන්නේ ධර්මයෙන්මයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනන්‍ය සරණා මහණෙනි ධර්මයේ දූපතක් කරගන්න ධර්මයේම සරණ කරගන්න වෙන සරණක් පතන්න එපයි කිව්වා ඉතින් දැන් ඔන්න කරත්ත බඳලා 500 අදගෙන යනකොට අතරමඟදී රජුරෝ කියනවා නෑ නෑ මුංගේ අත් දෙකයි කකුල් දෙකයි කපන්න ඕන. කඳ විතරක් ඉතුරු වෙන්න. දැන් ඔන්න අත් දෙකයි කකුල් දෙකයි කැපුවා. දැන් කඳ විතරයි. බුදුරජාණන් වහන්සේ මේක ඉරදීෙන් දැක්කා. දැකලා මොකද කළේ? හරි කරුණාවක් ඇති වුණා. මහා කරුණාවෙන් ස්වාමීන් වහන්සේ නමකට අඬ ගහලා කිව්වා භික්ෂුව දැන් ඔබ මෙතෙන්ට යන්න ඕන. ගිහිල්ලා මේ අත් දෙක නැති කකුල් දෙක නැති මේ කදම් 500ට බණ කියන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යනේ. දැන් අර භික්ෂුන් වහන්සේ එතෙන්ට වැඩම කරලා අර කදම් 500ට මොනවා කියන්නේ නැද්ද පින්වතුන් හිතන හැටියට? මනුස්ස ලෝකේ හරි සැපයි මෙහෙම එන්න මෙහෙම එන්න කියන්නේ නැද්ද? විසාකා සුජාතා බන්දුල මල්ලිකා වාගේ සැප විඳින්න නම් manuss ලෝකෙම එන්න ඕන කියලා කියන්නේ නැද්ද මොනවද කියන්නේ නැත්තේ බලන්න කියන්නේ නැති කයේ ස්වභාවය දැක්කද මේ කර්මයේ විපාක දෙන ස්වභාවය ඒ නිසා මේ සංසාර ගමන දුකක්මයි මේ කය දුකක්මයි ඒ නිසා හිතේ තරහක් නම් ඇති කරගන්න එපා මෛත්‍රයම වඩන්න වෛරය පරිගැනීම බැහැර කරන්න මෙත් සිතම වඩන්න කිව්වා. පින්තුනේ අර කදම් 500 මෛත්‍රියම දියුණු කරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපන්නා. බලන්නකෝ අතපය ඇති කදම් 500කටත් හිත හදන ධර්මයක්නේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. අපිට බැයිද අපේ හිත හදන්නනේ? අත් දෙක නැති කකුල් දෙක නැති කදම් 500ක් ධර්මයේ තේරුම් අරගෙන දිව්‍ය ලෝකෙ උපන්නාම අපිටත් පුළුවන් වෙන්න ඕනේ අපේ හිත හදන්න. ඒ හිත හදන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටම පමණයි. පුද්ගලයෙකුට බෑ. හදන්න පුළුවන් කාටද? ධර්මයටම පමණයි. ඒ නිසා ආන්නේ ධර්මයෙන් හිත හදාගත්ත රහතන් වහන්සේලා පිළිබඳවයි මේ දේශනාව උගන්වන්නේ. මේ දේශනාව පුංචි දේශනාවක්. අංගුත්තර නිකායේ හතරවන පොත් වහන්සේ තුල තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. මේ දේශනාවේ නම කේම සූත්‍රය. මොකද්ද නම? කේම. ඔන්න ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර අනේපිඩි සිටුතුමාගේ අනේපිඩි සිටුතුමා පූජා කරපු ජේතවනාරාමය. වැඩ ඉද්දී කේම කියන ස්වාමින් වහන්සේත් සුමන කියන ස්වාමින් වහන්සේ මේ සබත් නුවර කිට්ටුව තිබුණ ප්‍රසිද්ධ වනාන්තරයක්. අඟුලිමාල එහෙම හිටියේ. ඒ වනාන්තරයට කියන්නේ අන්ද වනය කියලා නේ. අදටත් ඒ අන්ද වනය තියෙනවා. ආන්නේ අන්ද වනයේ තමයි මේ ඛේම ස්වාමින් වහන්සේ සුමන ස්වාමින් වහන්සේ වැඩ හිටියේ. ඉතින් දවසක් මේ ස්වාමින් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඔන්න ජේතවනාරාමයට ආවා. ඇවිදින් පස්වඟ පිහිටුවල වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ එක ස්වාමින් වහන්සේ නමක් කේම කියන ස්වාමින් වහන්සේ මෙන්න මේව ප්‍රකාශයක් කළා. මොකද්ද ප්‍රකාශය? යෝසෝ බන්තේ බික්ඛු අරහං. ඔන්න යම් භික්ෂුවක් ඉන්නවා අරහත්ත්වයට පත්වෙච්ච. දැන් බුදුරජාණන් වහන්සේට තමයි මේ කේම කියන උතුම් ස්වාමින් වහන්සේ මේ කාරණාව ප්‍රකාශ කරන්නේ. අරහං කියලා කිව්ව අරහත්ත්වයටපත් වෙච්ච. ඔන්න රහතන් වහන්සේගේ ලක්ෂණ මෙතන කියවෙනවා. ඊළඟට කියනවා කීනාස වූ ආශ්‍රවයන් ඡය කළ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රවයන් ප්‍රහීන කළ මුසිතවා. මුසිතවා කියලා කිව්වේ බඹසර වාසය නිම කළ. කතං කරණීයෝ කල යුතු සියල්ල කරලා අවසන් වෙච්ච. දැන් මේ හැම වචනකින්ම පින්වතුනි කියවෙන්නේ රහතන් වහන්සේ ගැන. ඔන්න මතක තියාගන්න. ඉස්සලම කිව්වා අරහං. අරහං කියලා කිව්වේ හිතේ කෙලෙස් නැති අරහත්ත්වයට පත්වෙච්ච. කීනාස වූ ආශ්‍රව ඡය කළ මුසිතවා බඹසර වාසය නිම කළ කතං කරණීයෝ කළ කිස ඇති ඒ කියන්නේ කළ යුතු සියල්ල අවසන් කළ ඕහිත භාරෝ හරි ලස්සන වචනයක් ඕහිත භාරෝ කියලා කියන්නේ බර දිමින් තියපු මොන බරද පංච උපාදානස්කන්ධ බර අර භාර කියලා සූත්‍රයක් තියෙන සංයුත්ත නිකායේ ඒකේ උන්වහන්සේ විස්තර කරනවා ඕහිත භාරෝ කියන්නේ රහතන් වහන්සේට කියන නමක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධ බර වීසි කරපු උත්තමයා කොච්චර ලස්සනදනේ ඕහිත භාරෝ ඊළඟට කියනවා අනුපත්ත සබ්බත්තු ඒ කියන්නේ මේ අරහත් මාර්ග අරහත්ත්වයට පත් වෙච්ච අරහත් ඵලයට පැමිණ වාසය කරන පරික්ඛේන බව සංයෝජනේ පරික්ඛේන භව සංයෝජනෝ භව සංයෝජනයන් සම්පූර්ණයෙන්ම සය කළ ඊළඟට කියනවා සම්මදඤ්ඤ විමුක්තෝ මනාව ලෝකය ගැන දැන මිදුණු උත්තමයා බලන්නකො රහතන් වහන්සේට කියන වචනනේ මනාව මේ ලෝකය ගැන දැන මිදුණු උත්තමයා සම්ම දන්න විමුක්තෝ සියලු දේ ගැන දන්න උත්තමයා එයින් අත මිදුණු උත්තමයා පස්සන පස්සන ඒවං හෝති අත්තිමේ සෙය්‍යාති වා අත්තිමේ සදිසෝති වා අත්තිමේ හීනෝති වා ඒ රහතන් වහන්සේ කවදාවත් හිතන්නේ නැහැ මට ශ්‍රේෂ්ඨයෙක් ඇත කියලා ඊළඟට මට සමාන කෙනෙක් ඇත කියලා හිතන්නේත් නැහැ. මට හීන කෙනෙක් ඇත කියලා හිතන්නේත් නැහැ. මෙබඳු මානයක් රහතන් වහන්සේගේ හිත තුල පහළ වෙන්නේ නැත. කවුද ප්‍රකාශ කළේ? කේම කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. දැන් මෙතන කිව්වා මාන තුනක් ගැන. පළවෙනි එක තමයි ඒකට කියනවා තමන් උස්කොට සැලකීම. අස්මිමානය. ඊළඟට සෙය්‍යමාන කියලා කිව්ව සමාන කරලා සැලකීම. හීනමාන කියලා කිව්ව තමන්ව පහත් කරලා සැලකීම. මේ මාන තුනම කාටද නැත්තේ? රහතන් වහන්සේට නැත. ඔන්න බලන්න දැන් මේ ලෝකේ මට වඩා උසස් කෙනෙක් ඉන්නවා මට සමාන කෙනෙක් ඉන්නවා මට වඩා පහත් අය ඉන්නවා කියන සංඥාව කෙනෙකුට පහළ වෙන්න පින්වතුනි ආත්ම දෘෂ්ටිය තියෙනවා නම් ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන් ඉන්නවා නම් මේ මට ගලපන්න යන්නේ මම කියලා කෙනෙක් මේ ලෝකේ නැත්නම් කවුරු ගැන ආඩම්බර වෙන්නද මේ කවුරු ගැන ಗುಣ කියන්නද හේතුඵල ධහම ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. පුද්ගල සංඥාවෙන් සදහටම කෙනෙක් නිදහස් වුණොත් එයා සම්මුතියට ගරු කරනවා විනා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා කියලා හොයන්නේ නැහැ. මට සමානයි ඉන්නවා කියලා හොයන්නේ නැහැ. මට වඩා පහත් අය ඉන්නවා කියලා හොයන්නේ නැහැ. ඒම හොයන්නේ ආත්ම දෘෂ්ටිය තියන අය. මම කියන අදහස තියන අය. දැන් ඔන්න අපි ඉගෙන ගමු රහතන් වහන්සේ ගැන. රහතන් වහන්සේ කියලා කිව්වේ දස සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරපු උත්තමයා. රහතන් වහන්සේ කියන්නේ කාටද? සංයෝජන ධර්ම සියල්ලම ප්‍රහාණය කරපු උත්තමයාට. සංයෝජන කියන වචන තේරුම තමයි සංසාර ගමනට බැඳ තබන කාරණා. සංයෝජන තියෙනවා 10ක්. ඒ 10 කොටස් දෙකකට බෙදෙනවා ඕරම් භාගීය සංයෝජන උද්දම් භාගීය සංයෝජන ඒ කියන්නේ පහළට අඩු දමන සංයෝජන තියෙනවා ඉහළට අඩු දමන සංයෝජන තියෙනවා කාම ලෝකෙන් පල්ලෙහාට කාම ලෝකෙන් ඉහළට එතකොට කාම ලෝකෙත් පහත් ලෝකයක් හැටියට තමයි බ්‍රහ්ම ලෝකත් එක්ක සලකද්දී කල්පනා කරන්න තියෙන්නේ එතකොට ඔන්න පළවෙනි සංයෝජනේ තමයි සක්කාය දිට්ඨිය සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. සක්කාය. දිට්ඨි කියලා කිව්වේ ආත්ම වශයෙන් ගැනීම. සක්කාය දිට්ඨි ආකාර 20කට බර මේ විස්තර වෙනවා. ඒකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට සරලව අපි තේරුම් ගත්තොත් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි මම මගේ මගේ ආත්මය කියන හැඟීමට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. එතකොට යම් කෙනෙක් හේතුඵල ධර්ම අවබෝධ කරගෙන සෝවාන් ඵලයටපත් වෙනවා එයා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. ඊළඟට දෙවෙනි සංයෝජනේ තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කිව්වේ කුසල ධර්ම කෙරෙහි පවතින සැකය. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන සැකකරන ස්වභාවය. එතකොට මේ සැකය කියන කාරණාව සංසාරයට බැඳතබන කරුණක්. ඔන්න අරහත්ත්වයට පත්වන රහතන් වහන්සේට සැකය නැහැ. හැබෑවටම මේ සැකය කියන කාරණාව සෝතාපන්න ඵලයටම පත්වෙද්දී ප්‍රහාණය වෙනවා පින්වතුනි. සක්කාය දිට්ඨිය සෝවාන් කෙනාට ප්‍රහාණය වෙනවා. අපි ඉස්සෙල්ලා සංයෝජන 10 ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රහාණය වෙන අවස්ථා ඉගෙන ගමු. ඊළඟට තුන්වෙනි සංයෝජනය තමයි සීලබ්බත පරාමාස. නිවන් අරමුණු කරගෙන නොයෙක් වැරදි සීලවත සමාදන් වීම. නොයෙක් සීලවත තියෙනවා. දැන් ඒ කාලේ හරියට තිබුණා. විමුක්තියක් ලබන්න පුළුවන් කියලා හිතාගෙන මිනිස්සු මොකද කළේ? ආහාර පාන ගන්නේ නැතුව හිටියා. ඊළඟට විමුක්තියක් ලබන්න පුළුවන් පිරිසුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන සමහරු වතුර ගිලිගිලි පව් හේදුවා. ඊළඟට ජම්බුකාදීවක වගේ අයනේ අනි කකුලෙන් හිටගෙන හන්දක් උඩට වෙලා පිරිසුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන මොකද කළේ? ආහාර ගන්නතෝ හුලං පමණක් අනුභව කළා. එතකොට මෙන්න මේ වගේ සීලවක සමාදන් වෙනවා සමහරු. ආන්නේ සීලවත සමාදන් වීම ඔන්න සීලබ්බත පරාමාස. දැන් ඒ කාලේ තිබිලා තියෙනවා කිව්වොත්නේ ගවවෘත, බලවෘත, එළවෘත. ඒ කියන්නේ සමහරු බල්ලෝ වගේම ජීවත් වෙනවා. බල්ලෝ වගේ තමයි කන්නේ, බල්ලෝ වගේ තමයි කැරකිලා නිදියන්නේ, බල්ලෝ වගේ තමයි වතුර බොන්නේ. එහෙම. නිවන් දකින්න පුළුවන් කියලා. සමහරු ගවයෝ වගේ හිටියා. සමහරු එළුවෝ වගේ හිටියා. ඉතින් මේ විමුක්තියක් බලාපොරොත්තු වෙන මිනිස්සු කරපු දේවල්. ඊළඟට සමහරව නිර්වතින් හිටියා. නිවන් දකින්න පුළුවන් කියලා. මෙන්න මේ වාගේ සීලවත වලට බැඳී යන ස්වභාවය මොකද්ද කියන්නේ? සීලබ්බත පරාමාස. ඊළඟට තියෙනවා සංයෝජනයක් කාම රාග. කාම ගුණ පහක් තියෙනවානේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ආ මේ කාමයේ කෙරෙහි තියෙන කැමැත්ත කාම රාගය ඒ කාමයට එක තියෙන ගැටීම පටිගය එතකොට ඔන්න තියෙනවා කාමයට කැමැත්තකුත් තියෙනවා අකමැත්තකුත් තියෙනවා කාම රාග පටිග ඊළඟට රූප රාග රූප රාග කියලා කිව්වේ කාමෙන් අත මිදුණු හිත රූප ධානය කෙරෙහි තණ්හාවක් තියෙනවා. දැන් අපි දන්නවා කෙනෙක් සමාධියක් දියුණු කරගත්තට පස්සේ සමාධිය තුළ දැන් සාමාන්‍යයෙන් අපිට මේ හැම මොහොතකම ප්‍රකට පින්වතුනි ඕලාරික ශරීරය. දැන් අපි ඔන්න සමතයක් තුළින් පළවෙනි ධ්‍යානෙ උපදවගත්තොත් ඒ තුළ ප්‍රකට වෙන්නේ මනෝමය ශරීරය. දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතර තුර ප්‍රකට වෙන්නේ මනෝමය ශරීරය. අරූප ධානය හතර තුල ප්‍රකට වෙන සංඥාමය ශරීරය. එතකොට මේ රූප ධානය උපදවගත්තට පස්සේ ඒ රූප ධානය කෙරෙහි කෙනෙකුගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා. සමාධියට කවුරුත් කැමතිනේ. දැන් තිංගතුල්ලා වුණත් සමාධියක් තිබෙලා නැති වුණාම කොච්චරනම් දුක් වෙනවදනේ. අනේ මට සමාධියක් තිබුණා දැන් නැහැ කියලා. ඒ කියන්නේ අනිත්‍ය වෙලා ගියපු දෙයක් නිත්‍යයි කියන සංඥාවෙන් කල්පනා කළොත් දුක තමයි හටගන්නේ. එතකොට ඒක එහෙම තියෙද්දි දැන් මෙතන කියන්නේ මේ රූප ධාන කෙරේ තියෙන කැමැත්ත. ඊළඟට අරූප ධාන කෙරේ තියෙන කැමැත්ත. රූප රාග අරූප රාග. ඒ රූප රාග තියෙන උදවිය තමයි රූපාසර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අරූප රාගයේ තියෙන අය අරූපාසර බ්‍රහ්ම ලෝකවල උපතක් කරා යනවා. ඒකනේ අරහත්ත්වයටපත් වෙච්ච රූප රාගත් අරූප රාගත් නැති කරන්න ඕන. දැන් අනාගාමී ඵලයට පත්වන කෙනා බ්‍රහ්ම ලෝකයේ උපතක් කරා යන්නේ සමාධිය කෙරෙහි තව තණ්හාව තියෙන නිසා. වඩපු තන කෙරෙහි කැවැත්තක් තියෙන නිසා එතනත් අතහරින්න ඕන. අවසානයේ පාරුවක් දාලා තමයි යන්නේ. පාරුව තමයි සමාධිය තුල ඉඳගෙන අපි විදර්ශනා වඩලා ඔන්න අනාගාමී ඵලයට පත් වෙනවා. දැන් සමාධියත් අපි අතහරින්න ඕන. සමාධිය අතහැරලා උපේක්ෂාවටපත් වෙන්න ඕන. එතකොටයි බොජ්ජංග සම්පූර්ණ වෙන්නේ. සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය සමාධිය අනිත්‍ය වශයෙන් දැකලා සමාධිය කෙරෙහි පවතින තණ්හාවත් හැරලා මධ්‍යස්ත වෙනවා විදර්ශනා උපේක්ෂාවක් ඇති කර ගන්නවා ආන් එතකොට මොකක්ද ඇති වෙන්නේ අරහත්ත්වය ඇති වෙනවා අරහත්ත්වයටපත් වෙනවා රූප රාග අරූප රාග දෙක ප්‍රහාණය කරන්න ඕන රහත් වෙන්න නම් ඊළඟට මාන මෙතන මාන කියලා කියන්නේ අස්මිමානය ඒ කියන්නේ මම මගේ කියන දෘෂ්ටිය. ඒ නිසාමයි අපි සංසාරේ යන්නේ. ඒ නිසාමයි තව කෙනෙක් එක්ක අපි ගලපන්න යන්නේ. ඊළඟට උද්දච්ච කිව්වේ හිතේ විසිරීම අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය දුර වෙලා රහතන් වහන්සේට විද්‍යාව පහළ වෙනවා. චතුරාර්ය සත්‍ය ගැන පරිපූර්ණ අවබෝධයක්. දැන් එතකොට මතක තියාගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සෝවාන් වෙද්දි ප්‍රහාණය වෙනවා. කාමරාග පටිග කියන සංයෝජන දෙක සකදාගාමි වෙද්දි යම් තරමකට තුනී වෙනවා. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ නැහැ. කාමරාග පටික දෙක අනාගාමී ඵලයටපත් වෙනකොට සම්පූර්ණ ප්‍රහාණය වෙනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන උද්දම් වාග්ය සංයෝජන පහ අරහත්ත්වයටපත් වෙද්දී සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. ආන්නේම හිතක් ඇති කරගත්තු උත්මයා කවදාවත් මාන්නයක් තියෙන කෙනෙක් නෙමෙයි. හරි නිහතමානී. හරි අල්පේච්ඡයි. රහතන් වහන්සේලා කියන්නේ පින්වතුනි කොයි තරම් නියතමානී අල්පේච්ඡයිද කියනවා නම් ඔන්න තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියා මහා කාල චූල කාල කියලා ස්වාමීන් වහන්සේලා දෙනමක්. මේ දෙන්නම වෙළඳාම් තමයි කළේ. ඔන්න දවසක් මේ ඇයට ධර්මය අහන්න ලැබුණා. වැඩිපුර වෙළඳාම් කළේ අයියා. ඉතින් අයියා මොකද කළේ? වැඳලා හිටියේ. හැබැයි ධර්මය අහුවට පස්සේ හාමිනේගෙන් කැමැත්ත අරගෙන දරුවන්ටත් ඉතින් මුදල් ටික බෙදලා දීලා මහාන වුණා. මහාන වෙලා මොකද කළේ? ඉතින් ධර්මයේ දිනු කළා, දස කතාවියදිලා සිල්වන්ත වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඊටාම කෙටි කාලෙකින් රහත් වුණා. මහා කාල රහතන් වහන්සේ. මල්ලි මොකද කළේ? මල්ලිත් ධර්මය අහලා ඉතින් මහා නෝනා නෝනගෙන් කැමැත්ත අරගෙන දරුවොත් ඔන්න අවසර දුන්නා. තිබිච්ච සල්ලි ටික බෙදලා දීලා මහා නෝනා. මහා නෝනාට මොකද? ඉන්ද්‍රිය සංවරේ නැහැ. සිල්වන්ත නැහැ. භාවනා කරන්නේ නැහැ. ඉතින් ඔහේ ඉන්නවා මහානකම. මොකද උනේ දැන් මේ දෙන්නගේ දුරින් බෑවරු කල්පනා කළා කොහොම හරි මේ අය ආපහු ගෙදෙට්ට ගෙන්න ගන්න ඕන කියලා හිතලා මොකද කළේ? ඔන්න ඉස්සෙල්ලාම අර තූලකාල ස්වාමීන් වහන්සේගේ හාමිනේ මොකද කළේ? ගෙදර දානයක් ලෑස්ති කළා. දානයක් ලෑස්ති කළා දැන් ඔන්න දාන එහෙම දීලා දාන ඉවරුණාට පස්සේ ඇවිල්ලා කියනවා හා හා දැන් නම් ඔබ වහන්සේට යන්න බෑ. මෙන්න සරණ තියනවා සර්ට් එක තියනවා දැන් මේක ඇඳගෙන ගෙදර ඉන්නවා. මේ දරුවෝ හදාගෙන මේ පින් දහම් කරගෙන දැන් නම් යන්න දෙන්න බෑ කිව්වා. දැන් ඔන්න සිල්වන්ත නැති හිත ඉන්ද්‍රිය සංවරේ නැති හිත අකුසලයට කක් ගාලා ඉක්මනටම යොමු වෙනවා. ඇයිද අකුසල ධර්ම නම් තියෙන්නේ ඒ තුලින් උපදින්නේ අකුසල ධර්මයක්මයි. ආ හොඳයි එනම් කියලා ගෙදර නැවතුණා. ඊට පස්සේ අර අයහාමුදුරුවන්ගේ බිරිඳක් කල්පනා කළා හරිසෝක් වැඩිනේ. මාත් මෙහෙම මගේ මහත්තයා ගෙදර ගෙන්න ගන්න ඕනේ කියලා මොකද කළේ එයත් ගෙදර දානයක් ලෑස්ති කළා. දැන් දාන ලෑස්ති කළා දානෙම දීලා දානි වුණාට පස්සේ අර විදියටම සරමකුයි කමිසකුයි අරන් ඇවිත් කිව්වා හා දැන් ඉතින් යන්න බෑ. අර මල්ලි අපුවට පවු ගන්නනේ. දැන් ඉතින් ඔයත් නවතින්න කිව්වා. එතකොට මේ මහා කාල දැන් රහතන් වහන්සේ නමක් දන්නේ නැහැ. මෙතුමියට කියනවා නැගණිය මොකද්ද මේ කියන්නේ? ඉක්මනට මොකද කළේ? ඒ ගෙදර කාලේ මැද්දෙම භාවනාවෙන් යුක්ත වෙලා ධානය හතරට සමවැදිලා ඉරිදි බල උපදවගෙන වහලෙන් ආකාශයට පැන නැගිලා ඉරිදියෙන් ආරාමයට වැඩියා. එතකොටයි දැනගත්ත මේ ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේ නමක් කියලා. බලන්නකො උන්වහන්සේලාගේ තියෙන ගුණය සංවාගෙන වාසය කිරීමනේ. ඒකටයි අල්පේච්ඡයි කියන්නේ. අල්පේච්ඡ කියන්නේ මේ එක සූරෙන් ඉන්න එක නෙවෙයි. එක වේලක් වළඳන එක නෙවෙයි. එහෙම ගුණයක් තියෙනවා නම් ඒ ගුණය සංගවාගෙන ඉන්න එකයි අල්පේච්ඡයි කියන්නේ. ඔන්න අල්පේච්ඡකම ගැන තව ලස්සන කතාවක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ නෙමෙයි මේ ලංකා ඉතිහාසයේ අනුරාධපුරයේ වැඩ හිටිය පුතේ. ඒ පුතා මහනුණා සිතුල්පව්වි. නායක ස්වාමීන් වහන්සේ නමක් ළඟ මහනුණා. මහන වෙලා මොකද කළේ? දැන් ඔන්න පොඩි කාලේ මහන වෙලා සිතුල්පව්වට වැඩිලා. වැඩි වෙන පස්සේ දැන් අවුරුදු ගාණක් ගියා දෙමව්පිය මොකද කළේ නායක හාමුදුරන්ට කිව්වා අනේ ස්වාමීනි දරුවා දැක්කේ නැහැ කාලෙකින් මේ එන වස් කාලෙට අපේ ගෙදර අපි කුටියක් හදුවා වස් වසන්න වඩම්මල දෙන්න කිව්වා. ආ හොඳයි එහෙනම් කියලා නායක ස්වාමීන් වහන්සේ වස් වසන්න සැලත් මේ මේ සිතුල් පවුලට වැඩි අනුරාධපුරේ ඉඳලා. යනකොට අතරමඟ අර ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිලකෝ හොඳයි එහෙනම් මුණ ගැහිච්ච එක හොඳයි දැන් ඔබ ගිහිල්ලා අම්මා තාත්තා බලාගෙන ධර්මයක් කියලා ඒ ගෙදර වස් වසලා පස් තුන් මාසෙ ඉවලා එන්න කිව්වා. ආ හොඳයි කියලා දැන් ඔන්න ගියා. ගිහලා දැන් අර අම්මයි තාත්තයි ඇවිදින් යව කෝ අපේ ගෙදර වස්වසන්නේ කවුද? ඉතින් අර වික්ෂුන් වහන්සේ කිව්වා මමයි වස්වසන්නේ. ඕන දැන් ගෙදර වස් සමාදන් වුණා. දන් දුන්නා. බණ කිව්වා. වස් පවාරණය කළා, සිවුරකුත් පූජා කළා, දැන් පිටත් වුණා. තමන්ගේ දරුවා කියලා කිව්වේවත් නැහැ. බලන්නකෝ අල්පේච්ඡකමනේ ඊට පස්සේ යන අතරමඟදී නායක හාමුදුරුව හම්බ වුණා. අර පොඩි හාමුදුරුවන්ට. එතකොට අවුව පොඩි නම අම්මා තාත්තා බැලුවද? එහෙමයි ස්වාමීනි. ධර්මයක් කිව්වා. මේ මට සිවුරකුත් පූජා කළා. මම මේක ඔබ වහන්සේට දෙනවා කියලා ආපහු සිවුර දුන්නා. දීලා දැන් ඔන්න නායක හාමුදුරුව පන්සලට ගියා විතරයි අම්මයි තාත්තයි අඬාගෙන ආවා. අනේ ස්වාමීනි අපේ දරුවට මොකක් හරි කරදරයක් වද්ද? ආවේ නැහැ නේ ගෙදර වස්සසන්න. මොනවා මේ ගෙදර වස්සතුගේ පුතා මේන්නම්. මේ පුතා මට මගදී හම්බෙලා මේ සිවුරක් දුන්නයි කිව්වා. එතකොට මේ අම්මා තාත්තා අඬලා කියනවා අනේ මගේ දරුවා කොයි තරම්නම් අල්පේච්චයිද. ඒ දරුවා ඉන්න දිශාවට හැරිලා දන ගහලා වැඳලා කියනවා බුදුරජාණන් වහන්සේ හිටියානම් මගේ පුතාගේ ඔළුව අත ගාලා කියාවේ පුතේ උඹ කොයි තරම්නම් අල්පේච්චයිද කියලා. තමන්ගේ ගුණය සංගවාගෙන ඉන්න ස්වභාවය අම්මා තාත්තටවත් තමන්ගේ ගුණ කියන්න යන්නේ එහෙනම් බලන්න කොයි තරම් නිකලස් හිතක්ද රහතන් වහන්සේලා තුල තියෙන්නේ නේ ආන්නේ රහතන් වහන්සේලාට මේ ලෝකේ බාහිර මිනිස්සුත් එක්ක සමාන කිරීමකුත් නැහැ ඉහළින් කතා කිරීමකුත් නැහැ පහත් කළ සැලකීමකුත් නැහැ එහෙනම් උන්වහන්සේලා තුල කිසිම මානයක් නැහැ. ඒ මාන්න සියල්ලගෙන්ම හිත මුදවගෙනයි වාසය කරන්නේ. ඉතින් කොච්චර ලස්සනක්ද? ලස්සන දේශනාවක්දනේ. රහතන් වහන්සේලා තමන්ව ශ්‍රේෂ්ඨ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙක් ඉන්නවද කියලා හොයන්න යන්නෙත් නැහැ. සමාන අය හොයන්න යන්නෙත් නැහැ. පහත් අය හොයන්න යන්නෙත් නැහැ. පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා බොහොම සතුටින් වාසය කරන අය. ඒ කියන්නේ සම්මුතිය තුළ බුදුරජාණන් වහන්සේට ගරු කරනවා, උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා දන්නවා. හැබැයි හැඟීමක් මුල් කරගෙන ඒක මනින්න යන්නේ නෑ. දැන් අපි පුද්ගලයෝ මනින්න යන්නේ හැඟීමක් එක්කනේ. මට වඩා මෙයා උසස්, මට වඩා මෙයා පහත්, මට මෙයා සමානයි. ඒක අපිට ආත්මදිස්සිය තියෙන නිසා තමයි ඒක වෙන්නේ. රහතන් වහන්සේලාට එහෙම අදහසක් නෑ. එතකොට කේම කියන ස්වාමින් වහන්සේත් අර සුමන කියන ස්වාමින් වහන්සේත් ඔන්න ඒ කරුණ ටික වදාළ. වදාළට පස්සේ බුදුරජාණන් වහන්සේක අනුමත කළා. උන්වහන්සේලා වන්දනා කළ පිටත් වෙලා ගියා. පිටත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ලස්සන ගාථාවක් වදාලා. ඒ ගාථාව තමයි රහතන් වහන්සේ ගැන තමයි මේ කියන්නේ. නෞසේසු. නෞසේසු කියන්නේ උස්සුවන් කෙරෙහි. න ඔමේසු. පහත් වූවන් කෙරෙහිත් සමත්තේ නොපනීයරි සමෝවන් කෙරෙහි නොපමිණෙයි කවුද රහතන් වහන්සේ හැඟීමක් තුලින් පැමිණෙන්නේ නැහැ මට වඩා උසස් කෙනෙක් ඉන්නවද මට සමාන කෙනෙක් ඉන්නවද මට වඩා පහත් කෙනෙක් ඉන්නවද කියලා ලෝකෙත් එක්ක Taman ගලපන්න යන්නේ නෑ බලන්නකො පුද්ගල සංඥාවෙන් අත නිදුනාම හිතට තියෙන සනසිල්ල අපි මේ ආඩම්බර අපිට බොස් කිව්වාම කේන්ති යන්නේ නේ අපිට වඩා තව කෙනෙක් ඉහළට යනකොට තරහා යන්නේ මොකද්ද? මාන්න නිසානේ. මම කියන හැඟීම නිසා. මම කියලා කෙනෙක් නැත්තම් මොකද්ද මේ කිසි දෙයක වටිනාකමක් නැහැ. සුභා පෙරණිය ළඟ ළඟට ඇවිල්ලා ඇස් දෙක ඉල්ලුවා. ගලවල දුන්න අරන් යන්න. ඇයි මම කියලා කෙනෙක් ඇස් දෙකේ දකින්නේ නැහැ. ඇස් දෙකට වටිනාකමක් නැහැ. ඒ කෙරේ පවතින වටිනාකමෙන් හිත අතමුදවගෙන ඉන්නේ. කොයි තරම් සංසුදුම හිත්දනේ ඊළඟට කියනවා කීනා සංජාති ජාතිය සේවිය මුසිතං බ්‍රහ්මචරියං බඹසර වාසය නිමවිය චරන්ති සංජේන ජන විප්පමුත්තාති සංයෝජන වලින් නිදිලයි රහතන් වහන්සේලා හැසිරෙන්නේ බලන්නකෝ මේ රහතන් වහන්සේ ගැන කියන ගාථාවක් කොහොමද රහතන් වහන්සේගේ ස්වභාවය උස් වූවන් කෙරෙහි පහත් වූවන් කෙරෙහි සම වූවන් කෙරෙහි නොපැමිණෙයි. ඒ කියන්නේ ගලපන්න යන්නේ නැහැ තමන්ව කාටවත්. ඊළඟට කියනවා ජාතිය ශේ කරගෙන බඹසර වාසය නිම කරලා සංයෝජන වලින් අත මිදිලයි සතුටින් වාසය කරන්නේ. එහෙමනම් ඒ බඳු රහතන් වහන්සේලා මේ පින්වතුනි අපි සරණ ගියේ. කොච්චර වාසනාවක්ද මේ ඒ බඳු ಗುಣ තියන අය ගැන අහන්න ලැබෙන එක. එදා වැඩ හිටපු සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලා තුල මේ ಗುಣ තිබ්බනේ. උන්වහන්සේලා කොච්චර නියතමානීදනේ. කොයි තරම් ಗುಣ තිබුණු උත්තරමයද. රහතන් වහන්සේලාගේ ගුණත් පින්වතුනි කියලා කවදාවත් ඉවර කරන්න බෑ. ඒ තරම් උන්වහන්සේලාගේ ගුණ තියෙනවා. නිහතමානීකම තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ Tamanට බණපදයේ කියලා දුන්න අස්සජි මහරහතන් වහන්සේ ඉන්න දිශාවට හැමදාම හැරිලා අසවදේට වල වඳිනවා. බලන්නකො මේ බුද්ධ ශාසනයේ දකුණත් සව් මහා ප්‍රඥාවෙන් අගතනතුරු ඒ පළවෙනි බණපදයේ කියලා දීපු කෙනාට ගරු කරපු තරම් කොයි තරම් නියතමානිකමක්ද මේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට මේ උන්වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා දැකලා පොඩි හාමුදුරු කෙනෙක්ව ස්වාමීන් වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා කියලා. උන්වහන්සේ ඒක සාදු සාදු කියලා අනුමෝදන් වෙලා සිවුර හදාගත්තා. කොච්චර නියතමානීදනේ. අද අපි එහෙම වුණා නම් අපිට පොඩි කෙනෙක් අපේ වැරද්දක් පෙන්වුවාම අපිට හරියට කේන්ති යනවා මොකක් නිසාද? ආස්මිමානිය නිසා. මම කියන හැඟීම නිසා. මම තමයි කෙරුම මම තමයි දන්නේ කියන අදහස නිසා. ඒ නිසා අපේ ජීවිතයේ මේ මාන්නය කියන උල ගලවල විසි කරලා දාන්න ඕන. අපිට මාන්නය ඇති කරගන්න දෙයක් නැහැ පින්වතුනි. මොකද හේතුව මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මේ හේතුඵල ධහමින් හැදිච්ච මේ රූපයට මොකද මාන්නය ඇති කරගන්නදනේ? ඒ නිසා මේ අර රහතන් වහන්සේලා වදාළ හරියට මේ ශරීරය බොල් වී ගොඩක් වගේ කිසි වටිනාකමක් නැහැ. මාන්නේ ඇති කරගන්න මේ ශරීරේ වටිනාකමක් තියෙන කිසි දෙයක් නැහැ. සුවඳ ගහන කිසි දෙයක් නැහැ. අරන් තියාගන්න පුළුවන් කිසි දෙයක් නැහැ. ලස්සනට හොදලා තියෙන සුවඳ ගන්න ඇඳුමක් වුණත් ඇඟට දැම්මොත් ආයි හොදන්න එපායිනේ. අල්මාරිය තියනකම් හොඳට පිරිසිදුයි. ඇඟට දැම්මොත් හොදන්න ඕන. කොච්චර අපිරිසිදුදනේ. එහෙනම් ඒ බඳු ශරීරයකට තමයි අපි මේ මහා ලොකුවට ආඩම්බර වෙලා ඉන්නේ. මාන්නයක් ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා මේ මාන්නය දුරු කරලා රහතන් වහන්සේලාගේ හිත අපේ හිත ඒ බඳු හිතක් බවට පත්වෙච්ච දවසට කොයි තරම් මේ ලෝක සුන්දර වේදනේ රහතන් වහන්සේලා වැඩ ඉන්නකන් කොච්චර ලස්සනයිද ඒ නිසා අපිට මේවා අහන්න ලැබෙන්නේ අපේ වාසනාවට එහෙමනම් ඒ උතුම් වූ සිත අපි තුලත් වහ වහා ඇති කරගන්න පිරිසත් එක්ක ඉහලින් සලකන එක සමාන කළ සලකන එක පහත් කළ සලකන එක කියන මේ සියලු මාන්නයන් දුරු කරලා අවසානයේ අස්මිමානයද දුරු කරලා අපිට නිකලස් සිතක් ඇති කරගන්න මේ උතුම් බුද්ධ දේශනාව උපකාරයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් දැන් අපි සූදානම් වෙන්නේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ පින්වතුන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සිදු කිරීම වෙනුවෙන් දායකත්වයේ දරන පින්වතුන් එකම අදහස අප භාග්‍යවතුන් වහන්සේගේ අරමුණ වූ උන්වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ශ්‍රී සද්ධර්මය දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසූ පිණිස ලෝකුරා අතුරුවා හැරීමට දායක වීම තමයි මේ ධර්ම දේශනාව දායකත්වයේ දැරීමේ ප්‍රධානතම කාරණාව. කොච්චර ශ්‍රේෂ්ඨ අරමුණක්ද නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස. ඒ අරමුණ මුල් කරගෙන මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ 338න් තුන නිවසේ ඉඹුල්ගොඩ පහළ ඉඹුල්ගොඩ පදිංචි දයාබර නෑනියන් වන පේනෝති විජේසුන්දර මෑණියන් පියාණන් වන W.A. සුමනදාස මහත්මයා ඇතුළු ආදරණීය පුතණුවන් වන W.A. ගයාන් මන්දුල පුතා සහ මත්සුමදා මිසකි දියණිය ජපානයේ වාසය කරන W.A. ගයාන් මන්ජුල මහත්මයාගේ ආදරණීය ස්වාමී දියණිය ඇතුළු මේ හැමදෙනාගේ බලාපොරොත්තුව වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි. ඒ වගේම බලාපොරොත්තු වෙනවා නුවර අස්කරි මල්වතු දෙපාර්ශවයේ මහානාහිමිවරුන් වහන්සේලාට සහ බෞද්ධ ආරෝපවාහිනී නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටමත් ධර්මදේශක ආනන් වහන්සේ වන අපටත් සත් පාරුණා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ධර්මදේශනාවට මන් අයුරින් දායක වූ සමටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඉතින් සතියකට වගේ කාලයකට ලංකාවට පැමිණිලා මේ ධර්ම දේශනාවම සිද්ධ කරන්න ඕන කියන අදහසින් ඉතාම ගෞරවයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කළා අවසන් වෙච්ච වෙලාවේ එනම් ඒ නම් සඳහන් කළ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම ධර්ම ශ්‍රවණයේ පින්කම වහවහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සියලු දනාතම තෙරුවන් සරණයි